සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ වදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්ච සම්පාදෝ ගම්බීරාව භාසෝ චිත්ත ඒතස්සච ආනන්ද ධම්මස්ස අනනුබෝධා ඒවමයං පජා සංකා කුලක ජාතා ගුලා ගුණ්ඩික ජාතා මුඤ්ජ බම්බජ ජාතා අපායං දුංගතින් විනිපාතං සංසාරං නාති වක්ඛති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් අනුතනාහිමිපාණන් වහන්සේ අමතා වදාළ මහා නිදාන සූත්‍රයෙහි පාඨයක් මේ ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්න යෙදුනේ ධර්ම ශ්‍රවණය සහ ධර්ම දේශනාව නිවනට පිවිසීමේ නිවන් දොරක් බව බෞද්ධයන් හොඳින් දන්නවා. ධර්මදේශකයන් වහන්සේ නම ධර්මාසනාරූඪව සිකපද හේගයා සිකපද 16ක් මතක සබාගෙන පංචම අදිෂ්ඨානයක් සිතේ දරාගෙන අත්පාද මුඛ විකාර නොදක්වා අන්‍ය විහෙත නොවේ දේශනා කරන දහම් පදයක් පාසා සිහිය පිහිටුවාගෙන කර්මස්ථාන ශීර්ෂයෙන් දහම් දෙසීමෙන් දේශකයන් වහන්සේට ප්‍රඥා පාරමිතාවක් මෙන්ම නිවන් පිවිසීමේ දොරටුවක් බාටපත් වෙනවා. ශ්‍රාවක පිරිසත් කල්ප කෝටි ගණනාවකින් අහන්ට නොලැබෙන මේ අතිඋතුම් සුද්ධ වූ බුද්ධ වචනේ ඇසීමෙන් මට මෙලව දියුණුව පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස පවතිනවා කියන ධර්ම ඡන්දය ධර්ම ගරුත්වය ඇති කරගෙන අන්න විහෙත නවි දෙතරම් නවාගෙන මුතුවලක් මණික්වලක් අමුණන්නා මෙන් දහම් පදයක් පදයක් පාසා සිතට නගා ගනිමින් වටපිට නොබලා උඩබිම නොබලා අත්පාද මුඛේකාර නොදක්වා සමාධිගත වූවා මෙන් සාවධානව ගාම් ඇසීමෙන් ශ්‍රාවක පිරිසට ප්‍රඥා පාරමිතාවත් මඟඵල නිවන් සුව පිණිස හේතු වෙන භාවනා මාර්ගයක් බාටපත් වෙනවා. නිසා දෙපක්ෂයේ විසින් මේ ස්වල්ප වේලාවක් තුල පවත්වනු ලබන ධර්ම දේශනයේ එසේ නිවනට පිවිසීමේ දොරටුවක් බාට පමුණවා ගනිමින් ධර්ම ශ්‍රවණය කරමු ධර්ම දේශනා කරමු සලංකා චක්කවාලේසු යනාදී වශයෙන් දෙවියන්ට ආරාධනා කළාසේම වර්ෂයක් පාසා පින්කමනු ලබන සද්ගුණවත් පීතර බෝධරංගලමගේ මැතිතුමාණනුත් ලිලියන් බෝධරගමගේ මාතාවක් මේ දෙපළ ඇතුළු පින් බලාපොරොත්තු වන යම්තා ඥාතීන් වෙතොත් ඒ සෑම දිනාද මේ දහම් පදයටද සවන් දෙත්වා මින් ලැබෙනා වූ ආනිසංස ධර්මයේද සාදරයෙන් අනුමෝදන් වෙත්වා ඒ සෑම දිනාටත් තම තමන්ටත් මේ උතුම් කුසලානිසංස බලයෙන් මෙලව ආයුර ආරෝග්‍ය සැපත සාම්ප්‍රදායික ස්වර්ග සංඛාත සම්පත් සිද්ධව ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්‍යඥාන මුදුන් පමුණවාගෙන සතෝපතෝ උතුම් බෝධියකින් අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු උපනිශ්‍රේ වේවා කියන පැතුම් සිත් දරාගෙන ධර්ම දේශනයේ සවන් දෙමි මාත්‍රිකා කළ ධර්ම දේශනයේ අති දීර්ඝ දේශනාවක් එසේ නමුත් අත්‍යවශ්‍ය දහම් කොටසක් පමණක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමු. මේ දේශනේ තිබෙන්නේ දීඝනිකායේ 12 වෙනි සූත්‍රය හැටියට හඳුන්වන මහා නිදාන සූත්‍රය. මාත්‍රකාකල පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ගම්මීරෝ ඡායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ආනන්දය මේ පටිච්ච සමුප්පාදේ නම් ගාම්භීරයි ගම්බීරාවභාසෝච ආනන්දයේ මේ පටිච්ච සමුප්පාදයේ ගාම්භීර බවක්ද දැනෙනවා. ඒ පස්සට ආනන්ද ධම්මස් අනනුබෝධා අපපතිනේධා ආනන්දයේ මේ ගාම්භීර වූ ගම්බීරාවභාසෝ පටිච්ච සමුප්පාදයේ අවබෝධ නොකිරීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා ඒවමයන් අජා මෙසේ මේ ලෝක සත්‍යය සංඛා කුලක ජාතා අවුළු නූල් පන්දුවක් මෙන්ද ගුලා ගුණ්ඩික ජාතා ඒ කියන්නේ කෙඳි අවුළු වඩු කුරුළු කෝඩුවක් මෙන්ද මුංජ බබ්බජ භූතා මුදු තෘණ බබු තෘණ කියන අවුලෙන් අවලට පාත්‍ර තුන රාශියක් මෙන්ද අවබෝධයටපත් වී අපායන් දුක්ගතින් විනපාතං සංසාරං නාතිවත්ති දුකෙන් තොර බැවින් අපාය නම් වූ විලසව පතිත වන බැවින් විනිපාත නම් වූ එවාගේම සමකල්ලෙම දුකට පාත්‍ර වන බැවින් දුක්ගති නම් වූ අතරක් නෑර පවත්නා බැවින් සංසාර නම් වූ මේ ස්කන්ධ ලෝකයෙන් අත නොමිදී මේ සාංසාරික දුකින් දෙලියමකපත් වෙනවා කියන එක සූත්‍ර පාඨ කෙටි තේරෙනවා. නැවතවරා ආනන්දය පටිච්ච සමුප්පාදයේ ගැඹීරයි. ගැඹීර බවක් දකින්න ලැබෙනවා. ආනන්දයේ මේ ගැඹීර වූ ගැඹීරාභාසෝ පටිච්ච සමුප්පාදයේ අවබෝධ නොකිරීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මේ ලෝක සත්‍යය දත්ත ප්‍රජාව අවුළු නූල් කරයක් නූල් කඳුවක් මේ අවුළු වඩු කුණු කූඩුවක් මේ අවුළු මෘදු තුන බබු තුන වැනි තුරන් රාශියක් මේ අවුලෙන් අවුලටපත් වී අපාය දුර්ගති විනිපාත සංසාරයේ නොඉක්මවති කියන එකයි කෙටි තේරුම. මේ දේශනේ පැවැත්වීම හේතුව මේකයි. බුදුරජාණන් වහන්සේ මහා සංඝරෝණ පිරිවරාගෙන ජනපද චාරිකාවක වඩෙද්දි කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමට වැඩම කළා. ඉන්නතුන් දන්නවා නේද? භාවනා කර්මස්ථාන 21ක් ඇති මා ප්‍රතිපත්තාන සූත්‍රයේ දේශනා කළේ මේ කම්මාස ධම්ම නියම් ගමේනේ. එපමණක් නෙමෙයි මහා සාරෝපම සූත්‍රය, සංකාර භාගිනීය සූත්‍රය, මහා පුන්නම සූත්‍රය ආදී බොහෝ ගැඹුරු සූත්‍ර ඒ දේශනාව ඒ ප්‍රදේශයේ පවත්වලා තියෙනවා. මේ මහා නිදාන සූත්‍රය බොහොම ගැඹීරයි. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ මෙම කම්මාස ධම්ම නියංගමේ සේනාසනයක වැඩ සිටි භාගතුන් වහන්සේට වැඩි ඉන්නවා. විවේකව කල්පනා කරද්දී හිතට නැගුණා සංකල්පනාවක්. බුදුරජාණන් වහන්සේ අපිච්ච සමුප්පාදයක් දේශනා කළා. මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරු ගැඹුරු බවක්ද වැටහෙනවා. නමුත් මට නම් ගැඹුරක් නැහැ. මට මේක හිතනකොටම ආબોධ වෙනවානේ අහස ඉරාද වාගේ. ඒ ලොකු ප්‍රීතියක් ඇති වුණා. ප්‍රීතියක් ඇතිලා සරුවක්යන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ ගැඹීරයි ගැඹීරාභාසයි කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට නම් මේක හරිම නොගැඹුරුයි. හිතන කොටක පාට මහා තීරහඳවාග මට වැටෙනවානි ස්වාමීනි. එතකොට සරුවක් යන වාසවාදාල මා හේවම් ආනන්ද අවච. මා හේවම් ආනන්ද අවච. ආනන්දයේ තේ නොකියද ආනන්දයේ තේ නොකියද ගම්බීරෝචායන් ආනන්ද පටිච්චසමුපාදෝ ආනන්දයේ පටිච්චසමුපාදේ නම් ගාම්භීරමයි ගම්බීරාලභාසෝච ආනන්දය පටිච්චසමුපාදයෙන් ගැඹුරු බවක්මයි තේන්නේ තියෙන්නේ. ආනන්දය මේ පටිච්චසමුපාදයෙන් මිස ධර්මය අවබෝධ නොකිරීම නිසා සත්ත ප්‍රජාව අවුලෙන් අවුලටපත් සංසාරයෙන් එතර නොමි යාහේතු වාසය කරයි. මෙන්න මේකයි දේශනාවේ නිදා. ඉතින් මේ කම්මාත ධම්ම නියංගම ගැන දෙකෙන් අපි කියලා තියෙන වටිනා. කම්මාත ධම්ම කියන්නේ ඕනිසාදයා ගමනය කළ තැන. පින්තුන් ආලා කියනවානේ මහා සුසෝම ජාතක දේශනාව මහා බෝධිසත්වයන් වහන්සේ උඩා රටක සුතසෝම නමින් රජකුමරයෙක් හිටියා. ඒ කාලේ රාජධානි 101ක් තිබුණා. ඒ හැම රාජධානයක රාජකුමාරවරු එකම ගුරුවරයෙක් යටතේ සිල් ඉගෙන ගත්තා. එයින් රජමාල්ම කුමාරයා මහා සුතසෝම කුමාරය බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ අනේ ඒ කුමාරවරුන්ද ශිෂ්‍ය ගුරුවරයෙක් හැටියට තමන් මේ ගුරුවරයාගේ අවසර පරිද්දෙන් උගන්වලා තියෙනවා. මේ කුමාරක 101 දෙනාම ශිල්ප ශාස්ත්‍ර අදාළලා ස්වකීය රටවලට ගිහිලා ආජ්‍යයටපත් වුණා. ඒ කාලේ අගනුවර බාරාණසී බාරාණසී අගනුවර රජු වුණේ බ්‍රහ්මදත්ත නමින් රජ කුමාරයා. මේ මහා සතසෝම බෝසතුන් වහන්සේගෙන් ඒ කුමාරයා ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ බෝසතාණන් වහන්සේගේ ඒ සහභාගීත්වය නිසා 101 දෙනා බොහොම සමගි. ජම්බුද්දීපේ නානා දිසා භාවල රාජ්‍ය කළා බොහොම සමගි. ඒ අතරතේ මේ බර්ණසේ රජදාටපත් වූ බ්‍රහ්මදත්ත රාජකුමාරයා දසදා ධර්මෙන් රාජ්‍ය කළත් පූර්ව භවයේ හේතුවක් නිසා වාසනාවක් නිසා නැත්තම් කුරුද්දක් නිසා මාංශාහාරයට ගිජු වුණා. කිසිම ආහාර වේලක් මාංශේ නැතුව ගන්නෑ මස් නැතුව ගන්නෑ. හැබැයි පෝජාතක සතුන් මැරීම මස් වෙනදා පවා ඒ රටේ පහළක්. නමුත් මේ රජු වණ්ඩෝනේ. ඒ අරක්‍රමයේ හැමදාම තියාගෙන තියෙනවා. මේ අතර එක දාසක් හොවර තිබුණුමක් ඇතිේ නැති වුණා සුනකෙක් දැහැගෙන ගියේ. අන්තිමේදී ආරක්ෂාමිය මොකද කෙලේ? රාජ්‍යරෝ निराහාර වෙන්න බව හිතාගෙන දැනගෙන එදා කොහෙවත් මස් කෑල්ලක් නැති නිසා සොහොනට ගිහින් එදාම මරණයට පස්සේ සොහොනේ දමාපු අලුත්ම අලුත් මූර්ත ශරීරයකින් මස් කුට්ටියක් අපාගෙන වෙලා උයලා පිළිලා තිබෙනවා. ඉතින් ආහාර වේල ධනකොට මේ රජුරුවන්ගේ රසනාර පිනා ගියා මේ මාස් කැලේ කියනකොට. අරක් කමියගෙන මේ මොනවද? ඉතින් ගෙවුල ගෙවුලා හිටිය. ඉව බය වෙන්න එපා. මේක වටිනා රසමියරු ආහාරයක්. මට කියන්නේ මොනවද මේ જાති? ඉතින් කියාමි හිටියා එතකොට මේ සෙනත් ගිව අද පටන් හැමදාම මට මේ જાති ඕනේ. දෙන්න මෙලීමක් කෑමට ආරම්භ වෙච්ච දාසේ කට්ටි. අන්තිමේදී මෘත ශරීරකව ධර්ම දාන තෝනේ. ඒ අතරත සිර gedara එක එක සිර කරුලක නිදාස් කරගන්න ආකාරයෙන් සංගලාගෙන ඇවිල්ලා කියන්නේ අප්‍රසිද්ධව ගෙනල්ලා රජ වාසලයේදී මුළු තැන්ගේදී මරාගෙන මස් හදලා රජුරුවන් දෙනවා. රජුරුවන් යන කාලාන්තරයක් යනකොට ඉරේකට හිටුණා. දැන් ඉරේට යන්න කෙනෙකුත් නැහැ. ඒ මොකද ඉරේට ගියොත් නම් ආයෙ කෙනෙක් නැහැ. ඒතරම්ම දැන් සැකය රට වැටියයි. කිසි වරදක් නෑ දැන් රටේ කිසි කෙනෙක් වරදක් කරන්නේ නැහැ හිරගෙදර කියන්න වෙනවා. මේක මහා ජනතාවගේ කුකුසක හේතුවක්. අන්තිමේදී හිරගෙදර කවුරුත් නැති කොට ආරක්ෂණයට විධාන කළා. හැමදාම ඇන්දෑවේ මිනිස්සු කර්මාන්ත වලින් වැඩ කටයුතු වලින් බහැරව ගෙවල් වල බලා යනකොට අඳුරු වස්සක හැංගිලා කැලෑර දෙක හැංගිලා පස්සෙන්ම පස්සෙන් යන කෙනා වැඩි හිතමත් මේ කෙනෙක් මරා ගන්න කිව්වා. ජීන්දන් ටික දහසක් යනකොටම ගෙදරකම මෙන්න හොයනවා. අනේ අපේ අම්මා නැ, තාත්තා නැ, මාමා නැ, සීයා නැ. හොයනවා හවල් වෙලා, තහවල් වෙලා වහවතන ආවා. අන්තිමේදී නගර රැචු රට රැචු කණ්ඩායම් වෙලා සංග වෙලා මොහු අල්ලගත්තා. ලෝකුවා මගේ වරදක් නෑ රජුරුවන්ගේ අනයි. රජුරුව ළඟට ගිහින් නෑ මොම පියා හිටියා මේ වරද. රජුරුව පිළිගත්ත තමන්ගේ වරද. නමුත් මේ වැඩේ නම් අත්හරින්න කැමතුනේ නෑ රාජ්‍ය අත්හරින්න කැමතුනේ. මා ගණයා බොහෝම කරුණු කිව්වා සෝජාතික මාත අනුභවය තියෙන ආදී. රජුණු කිව්වා මට රාජ්‍යත් එපා මට මෙන්න මේ ආරක්ෂණයයි කඩුවයි හැලියක් දෙන්න එච්චරයි ඕන. මම යනවා රටින් පිටේ. අන්තිමේදී කැලෑවේ ඇංගිලන් රටෙන් පිට වෙලා අපිට ගින් කැලෑවේ ඇංගිලන් ඉඳලා එක එක දාසක මිනිස්සු ඝාතනය කරගන්න. අන්තිමේදී ආරක්ෂණියක් මරාගෙන කෑ. මේ අතර මේ පුද්ගලයා පෙර ජාතියක යක්ෂයෙක්. ඒ යක්ෂයෙක් එකට ජීවත් වෙති මිත්‍ර යක්ෂයෙක් මුණ ගැහිලා. ඒ යක්ෂයා දැන් මොහොත් මිනිසෙක් වුණාට යක්ෂයෙක් වගේ ජීවත් වෙන බැවින් ඌට දුන්න මන්ත්‍රයක්. ඒ මන්ත්‍රය ජප කළාම අහකින් යන්න පුළුවන් නොතෙනින් යන්න පුළුවන්. දැන් ලේසියෙන් ගොනු ගන්න මාර්ගයක් පෑදුණා. ඔය අතර එක්තරා ධනවත් බ්‍රාහ්මණයෙක් මහා තෙලඟක් එක්ක යද්දී මන්ත්‍රය ජප කරන්නේ නැතුව ගිහින් මේ ධනවත් රාක්මණයා දැනගෙන උස්සගෙන අයින කොට විශාල වැටකින් පයන කොට කිහිරි උලක් පය පය යනවා. ඕකේ පය කසාවන ඉන්දුණ එයින් මේ බ්‍රාහ්මණයන් තන් අතමුදවාගෙන ගිය මොහොත නැගිට ගන්න බෑ බොහොම අමාරුවෙන් උල ගලවගෙන ඇදීගෙන ඇදීගෙන ළඟ තිබුණු නුගදාහක් ළඟට ගිහින් නුගදාහේ දෙවියන්ට බාරයක් වුණා අනේ දෙයියනේ මගේ මේ කකුල සුව කරන්නේ සුවකලොත් මුළු ජම්බුද්දීපේ තියෙන රජදරුවන්ගේ ලේමස් වලින් බිලි පූජාවක් කරනවා කියලා අපොම. ඉතින් මිනිස්යාට දින අටක් කෑමක් නැහැ. දස්වල කොලකොතු කාලකාල බැඳලා බැඳලා සුව වුණා දෙවියන්ගේ අනුභවයෙන් සුවුණා නෙමෙයි. නමුත් මොහේ සුවා මේ දෙවියන්ගේ අනුභවයෙන් සුවුණා. හැබැයි මේ විශාල කලලක් පය. විශාල කලලක්. අන්තිමේදී මොහු හිතුවා මගේ භාරය උපරන්ත ඕනි කියලා දැන් මන්ත්‍ර බලයෙන් අහසෙන් ගිහිල්ලා රජවරු ඔක්කොම 100ක් දෙනවා. එක දාසෙන් ගෙනල්ලා බිලි පූජාට මේ ගහේ අත් ගිදල එල්ලුවා. හැබැයි මේ වෘත්තේට අධිග්‍රහිත දේවතා දුවක් හිටියා. මෙතුමියට විශාල කනගාටුවක් මෙච්චර පින් ඇති මෙච්චර නිවැරදි රජදරුවන් නිසා මේ පුජ්‍යලේ අපාගාමී පාපයක් කරගන්නවා නේද? මගේ නිමාන ద్వාරයක් අපිරිසුදු වෙනවා නේද කියලා සතරාරාම දෙවියන් කිව්වා මෙන්න මේක වළක්වලා දෙන්න. සතරාරාම දෙවියන් කිව්වා මට අපිට ඒක කරන්න බෑ සබ්දේව රජුරවන්නේ කියලා. සබ්දේව රජුරෝ කිව්වා මටත් වළක්වන්න බෑ හැබැයි එකම එක පුජ්‍යලයක් ඉන්නවා ඒ පුජ්‍යලාට පමණයි මේක වළක්වන්න පුළුවන්. කවුද මහා සුතසෝම රජතුමා. මේ පොරිසාදියා සුතසෝම රජුරු ඇල්ලුවේ නැහැ. හේතුව තමාට ඉගෙන ගන්න කාලේ සිත් ගුරුවරයෙක් වශයෙන් උගන්වලා තියෙනවානේ ඒ ගුරු ගෞරවය නිසා ඒ මහා පුතුතෝම නැතුව අනිත් රජදරුවෝ පමණයි අල්ලගන්නා. අන්තිමේදී මේ දෙවියන් මේ දිව්‍ය මේ දිව්‍යාංගනාවට දේව දූත මේ දේව දූත සද්දේව රජතුමාගේ අණ ලැබිච්ච නිසා ඇවිල්ලා අහසේ දෙනීදලා කිව්ව පෝරිසාදයාට පෝරිසාදෝ මේ කුණු පූජාවන් බාර ගන්න. ඔබ මුසාවාදයක් බොරුවක්. රටේ තියෙන රජදරුවෝ ගේනවා කියලා එක්කෙනෙක් ගිනාලා නැහැ. මාතුසෝ ඉතින් දැන් මේ దేవතාවා පියතින්ම දැක්කනේ බොහොම නම්ගේ මේ පෝරිසාදය අහසින් ගියා බෝසතුන් වහන්සේගේ රට එදා බෝසතාණන් වහන්සේ පොකොනේ සංකා කියන දවස ඔක්කොම ආභරණ ගලවලා නානඳුන් ඇඳගෙන පොකොන්ට දැක්ක විතරයි මොහු සංගලේනගෙන පාටම බදාගෙන අහසින් තන අතලෝකියා ප්‍රාකාරයකින් උඩින් තන හැබැයි මේ බෝසතාණන් වහන්සේ බයක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ කිව්ව පෝරිසාදය මම පොරොන්දුවක් කියලා තියෙනවා එනකොට. මොකද මම හිතට බණ අහන්න ආසයි. ඔය කෙනා බහ බණ කොටාගෙන යනවා මාත් කියලා තෑගි ගන්න. දැන් මේ බ්‍රාහ්මණයේ ගාථා හතරක් ගත් කොටාගෙන ඉල්ලා ඉන්නවා මන්ට යන් දෙදින් මේ මම කිව්වා ලාගනිනකන් නිඳ කියලා. දැන් මේ පොරොන්දුව මම ඉෂ්ට කරන්නේ. එනිසා මම ආපාරින්න මම ඔබ ළඟට එනවා. ඌව මගෙන් අත්හරිලා ආයේ ඉදමනවා. ඒක මම මහා සුත සෝම. උගේ වචන දෙකක් නැහැ. එනිසා කිසි බයක් වෙන්න එපා, සැකයක් වෙන්න එපා. මම ඒ ප්‍රශ්න මේ ධර්ම ගාථා අහලා මගේ යුතුයකම් ඉෂ්ට කරලා ඔබ ළඟට එනවා භාවෙන. ඕරිසා දෙහිතු ආවත්නාත්. කමක් නැහැ කියලා ගියා තමන්ගේ දිනි පූජා කරන තැන. බෝසතාණන් වහන්සේ ඒ ශ්‍රාවකණයාගේ ධර්ම ශ්‍රවණය කළ ඡායගේ භෝග දීලා මෞපියන්ගේ පාලඳලා එවාගේම රජදරුවන් රාජ කුමාරවරුන් ආවාද කළ බිසවරුන් ආවාද කළ හැමෝම අඳාද්දි වැළපෙද්දී අනේ යන්න එපා එපා කියද්දී උන්වහන්සේ ආවනේ ඒ හැමදෙනාට කියලා සමුන්නාසල බය වෙන්න එපා මම මහා සුතසෝම මැස්සෙක් මතුරුවේ මරණ තරම්වත් වරදක් නොකරන ඇටේට මම ඉක්මවලම එන්නම් බය වෙන්න එපා හැමෝම හිත සංසලා ගියා මේ යන්නේ නිකන් නෙමේ වැදගත් ක්‍රමයකට. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය. තමන් රැකන සීලය, තමන් වඩන ගුණධර්ම මේවා ආවර්ජන කරමින් සත්‍යය ක්‍රියා කර කර තමයි මේ වඩින්නේ. ඕල්පාදයාගේ අදවතට සමාගයේ චිත්ත තරංග විහිදුවමින් ਉਹ দমনයේ දෙනීමේ ධර්ම සත්‍යයක් ඇති කරගෙනයි මේ અભීතව වඩින්නේ. මේ වෙලාවේ ගිනි මැලයක් ගහලා මේ තැනත්තා බිලි පූජාවට සූදානම්. සිංහ රාජෙක් වාගේ අභියතරගෙන් කතා කළ පොරිසාදය මා මේ මහා සුතසෝම ආවා දැන් ඔබේ වැඩේ කරන්න. කියනකොටම කැටිගත්තා. මෙන්න ධර්ම බලයේ කොච්චර පුදුමද ලෞතර බුදු වෙලා ආලවක රක්ත දමනය කෙලේ එවාගේම සත්‍යක දමනය කෙලේ අඟුලිමාල දමනය කෙලේ මේ වාගේ සාංකාරික ප්‍රතිපත්ති උදයි නාකදිකට දියුණු කරගත් ධර්ම බලයෙන් මේ අදාන් කර්ණයේ කුජලයන් দমনය කළ හැකි පුදුමයි. බොහෝසත් කාලයේ මේ විදිහට කළා තියෙන්නේ. අන්තිමේදී පොරිසාදය වෙවුලන්න ගත්තා. සමුන්නාසයට අත කියන්න මට බෑ කිව්වා. ඊව මට අත කියන්න බැරි නම් මේ අනේ සාධිදරුවන්ට අත කියන්න එපා. ඒ රජදරුවන් හා සමානයි මම. නිසා මට වරදක් නොකරනවා නම් මේ රජදරුවන් නිදහස් කරන්න ඕනේ. අනේ නිදහස් කරන්නම් කිව්වා. ඉතින් අන්තිමේ කොරමු හතරක් නැතලා. එකක් තමයි මස් කෑමෙන් වළකින්නේ, එකක් තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ, එකක් තමයි රාජ්‍ය කියන්නේ. ඒක නම් බෑදුවා. අන්තිමේ රජදරුවන් බිමට බෑවා. ඊළඟට මොහොත බණ කිව්වා. රජදරුවන් දින අටක් වෙනවා දැන් निराහාරව. ඒ ඇයට මේ කැඳ අදලා ඕලා ඕන්ට පරණ ටික ඒ රජදරුවන් අහසින් මෙගෙනෙලා තම තමාගේ සිංහාසනේ නවත්තන්න උපදෙස් දුන්න එසේම කළා ඊළඟට මත් කෑමෙන් වැළකුණා පොරොන්දු වුණා ප්‍රාණඝාතයෙන් වැළකුණා පොරොන්දු වුණා කාග්යේ යන නම් අපහාසයේ ජීවිත බෝසතාණන් වහන්සේ ඔහු කර්ම වතා දීලා තමන් වහන්සේම බර්ණස් කාර්යයට වැඩම කරවලා නැති ඇමතුරුන් එක්කාසු කරගෙන කරුණු කියලා ඒ පිරිස සමන් යැවීලා පෙරහැරෙනවා මෙතුමාව නැවත උතුණු පළන්දෝල එක්පාසු කරගෙන ගියා රාජ්‍ය. මෙන්න මේ පෝල් සාදයා দমনය කළ ස්ථානයේ තමයි නැවත උන්වහන්සේ විශාල ධම්මානයක් ඇති කළා සිහිපත් වනු පිණිස. ඒ පෝරිසාදයාගේ කකුලේ කලලක් ඇති බැවින් ඕට කියනවා කම්මාත පාද කියලා. කම්මාත පාද කැලැල්ලෝ පයක් ඇති පුද්ගලෙක්. ඉතින් මේ කැලැල්ලෝ පයක් ඇති පොඩිසාදා ගමනේ කළ ස්ථානයේ ඇති කළ ගම්මානයට කියනවා කම්මාස ධම්ම නිගම කියලා. කම්මාස ධම්ම නිගම. මෙන්න මේ කම්මාස ධම්ම නිගම පීඨියේ ඉන්දියාවේ ජම්මු දීපයේ උතුරේ. ඒක තමයි කුරුරට හැටියට හඳුන්වන්නේ අද කාලේ නම් දිල්ලිය නව දිල්ලිය පිහිටා තිබෙන්නේ ඒ කාලේ කුරුඩන්. මහා මන්දාතු රජතුමා සත්‍විත රජදාක සත්වලා සක්කුවනි අනුවතෙන් වැඩියානේ සතර මහා දීපේතම පූර්ව විදේහය උතුරු කුරු දිවේන අපර ගෝයායන ඒ ස්ථාන වලින් සමන්වාසයට එකතු වෙන්න කැමති විශාල පිරිස ආසින් ආවා. අවියල ජම්බුද්දීපේ නැවතුණා. පූර්ව විදේහෙන් ආයේ ආයේ විදේහ රට කියලා කොටසක් දුන්නා. විදේහ රට ඇල්ත වෙන්නේ අද කාලේ ගුරුම රටේ උඩ ගුරුමෙටයි විදේහ රට. දැන් තේනවා පරිණිනවා මිත්‍තිලා කියන නගරයේ විදේහරට අගනුවරයි. අදත් තේනවා මිත්‍තිලා කියන නමින් සංගුණ නුවර සිට සැතපුම් 300ක් පමණ දුරින් උඩගුරුන් පැත්තේ. එතකොට අපර ගෝයාණී කියලා කොටසක් දුන්න අපරාන්ත රටින් ආව යන්නේ අපර ගෝයාණීන් ආව පිරිසට අපරාන්ත රට දුන්න ප්‍රදේශය. ඊළඟ උතුරු කුරු දිවයිනින් ආ පිරිසට මේ කුරුණාට කියන කොටසක් වෙන් කළ දුන්නා. එනිසා ඒ මහා මන්දාතු රජ කාලයේ පටන්ම අනෙක් දීපවලින් පැමිණි පිරිස ජම්බුද්දීපේ වාසය කළ ප්‍රදේශයේ නමින් හැඳින්වුණා. මේ උතුරු කුරු දිවයිනෙන් ආ පිරිසේ කවදාත් බුද්ධිමන්තයි. ඒ අතර ජම්බුද්දීප වාසයේ තාවන් පස්සේ ස්වභාවයෙන්ම ප්‍රතිපත්ති පුරන්න තරම් බුද්ධිමන්ත වුණා. එනිසා තමයි සරුවක්යන් වාසයේ විශේෂ දේශනාවන් මේ ප්‍රදේශ දේශනා කළේ. ඉන්දු ශාස්ත්‍රාය, භෝජන ශාස්ත්‍රාය අදින් ඇති දෙවියන් මිනිස්සු නිරෝගී නිරෝගී නිසා බුද්ධිමන්තයි. යමුරු දේශනාවන් ශ්‍රවණය කළා ආબોධ කරගන්න සමර්ථයි. මෙන්න මේක නිසා මේ මහා නිදාන සූත්‍රය ඒ ප්‍රදේශෙදි දේශනා කළා තියෙනවා. මේ මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අනදමහිමිපාණන් වහන්සේගේ වචනයට අනුරූප සඳහන් කළ පටිච්ච සමුප්පාද විවරණය. ඉතින් පටිච්ච සමුප්පාදය කියනකොට බාහිර දෙන්න පුළුවන්. ඒ මොකද මේවා අපි අහලක් නෑ අහලක් මතක තියාගන්නත් බෑ අවබෝධ කරගන්නත් බෑ ඇයි මේ වගේ බණක් මාත්‍රිකා කෙනෙක් ලා හිතෙන්නත් පුළුවන් හොඳයි ඒ මේ තුලක් සමක් නෑ අපි සියවර දහස් වාර අහලා අහලා සිතල සිතලා කියවලා කියවලා කොට තේරුම් ගන්න ඕනේ ඒ මොකද අපේ පරමාර්ථය බුද්ධං කරණං ගච්ඡාමි ආදී තෙරුවන් කරණ යනකොටම බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කළ චතුරාර්ය සත්‍ය ආબોධ කර ගැනීම පිණිස බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය සරණ යාම පිහිට කර ගනිමේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය වශයෙන් පිළිගන්න. එනිසා අපේ පරමාර්ථයේ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් නම් ඊට අදාළ ධර්ම කෝට්ටාස අපි අහලා තියෙන්න ඕනේ. පළමුවෙන් ආනගත ආબોධ නොවෙන්න පුළුවන්. නැවත නැවත ආනගත ඒ වගේ අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. බලකොටත් කියවන කොටත් එහෙමයි. පළමුවෙන් කියනකොට පළමුවරට එච්චර තේරුමක් නැහැ. දෙවෙනෝ තෙවෙනෝ සූවනෝ කියවනකොට කියවනකොට මෙන්න කලින් නොතිබෙච්ච ආභෝධයක් යටහීමක් තේරුමක් වෙනවා. භාවනාවක් එහෙමයි. දැන් භාවනා කරන පරමිනිය ආසනයේදී භාවනා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ නේ අනවතන. වාසනාවන්තයෙක් වෙන්න පුළුවන්. නමුත් දහවර 20 වර 100 වර නමුත් වාඩි වෙලා වාඩි වෙලා කරගෙන යනකොට මෙන්න මඟ පෑදෙනවා. මේ ධෝනීස සංසිඳවාගෙන සංවර කරගෙන භාවනා ප්‍රගතියක් දකින්න පුළුවන් බොහෝ වාරයක් අභ්‍යාස කරනකොට. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමේදී මේ ජඹුරු ධර්මයක් නේද කියලා හිතන්නේ නැතුව මේ ජඹුරු ධර්මයක් අපි ආબોධ කරගන්න අවශ්‍ය දෙයින් මේකට අහුම්කම් දිය යුතුයි කියන අවබෝධයක් වගේම ඕනකමක් අපි ඇති කරගන්න ඕනේ. දැන් මේ මාතෘකාකල සූත්‍ර පාඨය අනුව මහා නිදාන සූත්‍රයේ විස්තර කරන්න මා කාලෙ ගන්නේ නැහැ. ඊතරම්ම දීර්ඝයි, ඊතරම්ම කර්ම සහිතයි. නමුත් මේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ කරුණු ස්වල්පයක් හැකිතා නීත් කරමින් කියා දෙන්න බලාපොරොත්තු වෙයි. පටිච්ච සමුප්පාද කියන මේ වචනාර්ථය ඉස්සලා තෝරලා බලමු. මොකද මේ පටිච්ච සමුප්පාද කියන්නේ? සමුප්පාද කියන වචනේ කියෙන්නේ හේතු කර්ම එක්කාසු වීමෙන් යමක් ඉදදී සං උප්පාද කියන වචනෙන් කියන්නේ ඒකයි සං කියන්නේ හේතු කර්ම රැසක් හේතු කර්ම රැසක් එකතු වීමෙන් යමක් උපදින ඒකයි සමුප්පාද කියන්නේ පටිච්ච කියන්නේ යමක් නිසා පටිච්චකාරක පූර්ව ඊ ගතියන්තන ධාතුවෙන් හැදෙලා තියෙනවා පටිච්චය කියලා පදයක් ඒ කියන්නේ හේතුවක් නිසා කාරණයක් නිසා නිදානයක් නිසා එතකොට හේතු කරුණු රාශියක් නිසා යම් දෙයක් උපදින. අන්න ඒක කියනවා පටිච්ච සමුප්පාද. කොහොමද කියන්නේ කිව්වේ? ඒ කියන්නේ යම් යම් හේතු කාරණාවක් නිසා හේතු කාරණා සමූහයක් නිසා යම් දෙයක් උපදින. ඒකට පටිච්ච සමුප්පාද. දැන් අපි නිදසුනක් ගනිමු. අපි අභිකලයක් හිතවනවා නම් අභ්‍යාසයක් හිතවනවා නම් මේ අඩෑතේ සකස් වෙලා පැලවෙලා ගහක් හැදෙන්න හේතුඵල රාශියක් ඕනේ. පොළොව ඕනේ. පතේ රාශිය ඕනේ. වතුර ඕනේ. අවකාශය ඕනේ. ආලෝකය ඕනේ. සුළඟ ඕනේ. ඒක හිතවල කෙනෙක් ඕනේ. ඉබේ හට ගන්න අඩෑත අස්කලක් තියෙනවා. නමුත් ඒක නිසිතේ සකස් වෙන කෙනෙක් සකස් කළ හිතවන්න ඕනේ. කරු රාශියක් ඕනේනේ. දැන් කුමුරක් දෙවියන් කරන ගොවියා අස්තුම නෙලන්න හේතුඵල රාශියක් කරනවානේ. කුඹුර සකස් කරනවා ඒ වගේම පිරිසුදු ගෘහයේ කුඹුර සකස් කරලා ගොයන් තල හිටවන වතුර කෝර යොදනවා ආරක්ෂාව සැලසෙනවා මේ ගොයනකත් ආලෝකය වගේම අහස එවැගේම සුලඟ ඒ හැම දෙයක්ම ඕන වෙනවා ඒ හැම දෙයකින්ම සහයෝගී උපකාර ලබාගෙන මෙන්න ගොයන් කාල හැදිලා අත්‍යන්තයක් නෙලන්න ලැබෙනවා ඒ වගේ හැම දෙයකටම හේතු කරුණු රහසක් එක්කාසු වෙනවා එක හේතුවකින් කිසියම් දෙයක් පහළ වෙන්නේ නැහැ. හේතු කර්ම ගොඩක් එකතු වෙලායි සම්පූර්ණ වෙන්නේ කියන එක. හැමදේක. එනිසා තමයි පටිච්ච සමුප්පාද කියන පදේ කියෙන්නේ හේතු කර්ම රාශියක් නිමිති කරගෙන නැත්නම් නිදාන කරගෙන ඒවාට උපකාර කරගෙන යම් දෙයක් අට ගන්නවා නම් ඒකයි පටිච්ච සමුප්පාද. ඒකෝට දැන් මේ දෙක අලකා බලමු. පටිච්ච සමුප්පාදයේ තියෙන කරුණු අපට ආબોධ කරගන්න ඕන කරුණු හතක් තියෙනවා. ඒවා මාතෘකා වශයෙන් අපි ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ. දැන් මේ කටිසම්පාදයේ ගැන අතුලත දාලා තේරුම් කරන්න ඉස්සර වෙලා මේකේ දැනගත යුතු කාරණා මාතෘකා හතක් තියෙනවා. ඒකට තේරුම් ගත්තාම අපට එක්තරා ප්‍රමාණයකට ප්‍රතිසම්පාදයේ ගැන හිතා ගන්න පුළුවන්. එකක් තමයි සයෝ අබ්ධා දෙක ද්වාද සංගාමි තුන බීජතාකාර හතර තිසන්දි පහ සති සංකේපා හය තීනවත්තානි අත දේමුලා ඒ කියන්නේ කාල තුනක් තියෙනවා පටිච්චසමුපාදයේ ඒකයි කලෝ අත්තා අංග 12ක් තියෙනවා පටිච්චසමුපාදයේ ඒකයි ද්වාර සංගානිකි ආකාර 20ක් තියෙනවා පටිච්චසමුපාදයේ ඒක තමයි විශේෂාකාරා කියන්නේ සංඝ තුනක් වෙනා පටිච්චසමුපාදයේ ඒක තමයි ත්‍රිසන්දි කියන්නේ. ඒ වගේම පිදු කිරීම කියලා හතරක්. ඒ කියන්නේ සම්පෙන්දනය කිරීම හතරක් තියෙනවා. ඒකයි චතු සංකේතිතින්. ඒ වගේම වත්තහෙවත් සවුන් තුනක් තියෙනවා, රෝග තුනක් තියෙනවා. ඒකයි තීනි වත්තාන කියන්නේ. ඒ වගේම මුල් දෙකක් තියෙනවා. ඒකයි දේමුලාලි. දැන් මේ පටිච්චසමුපාදයේ දඩේතු කාණු කියන්නේ ගන්නවා නම් මෙන්න මේ මාත්‍රකා කතානෝ තේරුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ කාල තුන, අංග 12, ආකාර 20, සංදි තුන, සංකේත හතර, එවැගේම වට තුන මූල දෙක. ඉතින් මේවා තේරුම් කරනකොට සමාජ පය ගන්න අපට ඕනේ. ඕනේ. නමුත් මේ සංකේතයෙන් කෙටෙන් අපි තේරුම් කරගන්න බලමු. කයෝ අද්දා කියේ කාල තුන. මේ පටිසම්පාදයේ තුන් කාලයක් තියෙනවා. අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය. මෙන්න කාල තුන. දැන් අපි ඒක කියලා බලමු. ඊළඟට අංග 12ක් තියෙනවා පටිසම්පාදයේ අංග 12ක් තියෙනවා. ඇත්තට මේ ජත්වල් පර්වත ආදී නෙමෙයි මේ සත්ත්ව සංකානවලයි මේ සම්බන්ධතාවය. මොනවාද අංග 12? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ මෙතන තමයි කියන්නේ බලවත් ප්‍රාප්තයේ නාම අවිද්‍යාව සංකාර විඥාන තුනයි වගේම නාම රූප සලආයතන පස්ස තුනයි ආයන වේදනා සංහා උපාදාන තුනයි නාමයි බාල යාත දරාගත නැගලා යක්කොම අංග 12 මේක මුල කාගට අපි දැන් කරමු මතක තබා ගන්න ඕනේ යාපසට අපි ගන්නවා නම් ජරා මරණ ජාති භව උපාදාන සංඝා වේදනා හස්ත සලආයතන නාම රූප විඥාන සංකාර අවිද්‍යාව අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා උපාදාන භව ජාති ජරා මරණ මෙන්න දොළොස් අංග දැන් මේක විටි ආකාරයකට බෙදලක් වෙනවා ඒකයි විවිධ ආකාර ඒකම විශ්වාස වෙන්නේ අවිද්‍යා සංඛාර දෙකට එකතු වෙනවා සා තුනක් සංඥා උපාදාන කර්ම භව එතකොට ප්‍රහායිනේ අවිද්‍යා සංඛාර සංඝා උපාදාන කර්ම භව පහ. ඊළඟට එකතු වෙනවා විඥාන නාම රූප සලආයතන පස් වේදනා පහයි 10යි. නැවත සංඝා උපාදාන කර්ම භව තුනට අවිද්‍යා සංකාර දෙක වෙනකොට 10යි. එතන 15 යොක්කු. ඊළඟට ජාති ජරා මරණ කියන මේකේදී ජාති ජරා මරණ දෙකේදී ගැනෙන්නේ මොනවද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා පහ මෙන්න 20 මේ 20ක් ගැනෙන්නේ ඒකේ සම්බන්ධතාව තියෙන නිසායි දැන් අවිද්‍යා සංකාර කියනවාම අවිද්‍යා සංකාර යම් තැනක නම් එතන සංහාවක් තියෙන උපාදානයේ තියෙනවා කර්ම භවයක් තියෙන අන්න සම්බන්ධය දෙක එනිසා අවිද්‍යා සංකාරය සංනාපාදාන භාව භවතුම කර්ම භාව. මෙන්න පහක් එකතු වෙන්නේ. විඥාන නාම රූප සලආතන පස්ස වේදනා කියන පහට එකතු වෙනවා ජාති ජරා මරණ. ජාතිෙහි නැත්නම් මේ විඥානයගේ ජාති ජරා මරණ. නාම රූපයන්ගේ ජාති ජරා මරණ. සලආයතනයන්ගේ ජාති ජරා මරණ. ස්පර්ශයේ ජාති ජරා මරණ. වේදනාවගේ ජාති ජරා මරණ. ඒ නිසා ජාති ජරා මරණ කියලා දෙක මේ විඥාන ආදී පහට ඇතුල් වෙන්නේ. නිසා අවිද්‍යා සංකාර සංනා උපාදාන කර්ම බව පහයි විඥාන නාම රූප සලආතන පස්සේ දෙනා පහයි 10යි සංනා උපාදාන කර්ම බව අවිද්‍යා සංකාර පහයි 10 මෙතන 15යි ජාති ජරා මරණ දෙක තියෙනකොට විඥාන නාම රූප සලආතන පස්සේ දෙනා පහයි මෙන්න 20 ආකාරයි දැන් විෂය ආකාරය මෙතන කියනවා. ඊළඟ තිසන්දි සම්දි තුනක් කියනවා මේ 12යි. මොනවද සම්දි තුන? දැන් මේක අපේ හේනියට ගත්තොත් 12ක්නේ. මේක කියන එකට වටකුරු තුනක්. නැත්නම් රවුම් බව. ඒකාබද්ධකම චක්‍රය. ඒ චක්‍රයේ තියෙනවා සම්දිස්ථාන තුනක්. මොනවද? හේතු ඵල සම්බන්ධය, ඵල හේතු සම්බන්ධය, නැවත හේතුඵල සම්බන්ධය කියන්නේ බලවද මේ සම්දි තුන අවිද්‍යා සංකාර දෙක අතීත කාලයටයි තියෙන්නේ. අවිද්‍යා සංකාර දෙක අතීත කාලයටයි තියෙන්නේ. මේ අතීත කාලයේ කෙලවර තියෙන සංකාරනේ සංකාරයයි වර්තමාන විඥානයයි දෙක අතරේක සංදියක්. සංකාරය හේතුවක් විඥානය හේතුඵලයක්. මේ දෙක අතර අතර එකනා සංදියක්. අතීත හේතුයේ වර්තමාන ඵලය සංදි වෙන තැනක්. ඒක එක හේතුවක්. හේතුඵල සංදී. ඊළඟට තේනවනේ වේදනා සංඥා දෙක අතර සංදියක්. වේදනාව කියන්නේ හේතුක ඵලයක්. වර්තමාන ඵලවලින් කෙලවරයක වේදනාව. ඊළඟට වර්තමාන හේතුවේ මුල සංඥා. වේදනාන්ත සංඥාව ඇති. වේදනාව ඵලයයි සංඥාව හේතුවයි. විකා ඵල හේතු සංදියක් ඇති. ඊළඟට නම් කර්ම භවයයි ජාතිය මෙන්න මේ කර්මභාවයේ හේතුවයි ජාතිය ඵලයයි. එනිසා එතනෙත් කරා සංදියයි. මෙන්න සංදිස්ථාන තුන. මේ සංදිස්ථාන තුනකින් අංක 12 ඒකාබද්ධ වෙලා තියෙනවා. ඊළඟට තියෙන චතු සංකේපා. සංකේපකයෙන් මේ සම්පින්දන කිරීම හතරක් මෙතන තියෙනවා. ඒක දැන් විෂය ආකාරය කියනකොට කියවුණා. දැන් යම් තැනක අවිද්‍යා සංකාර ඇතුළු එතෙන්න සම්බන්ධ වෙනවා සංහා උපාදාන කර්ම භව කියන තුන. මෙන්න පළවෙනි සම්පින්දනය. ඒකට කියනවා අතීත සියත සම්පින්දනය. ඊළඟට විඥාන නාම රූප සලායතන පස්න වේදනා පහක් කියනවනේ. මේ පහ වර්තමාන ඵල සංකේත. නැත්නම් සම්පින්දනය. වර්තමාන ඵල සම්පින්දනය. ඊළඟට තේනවනේ සංහා උපාදාන කර්ම භව තුන. මේකට එකතු වෙන අවිද්‍යා සංකාර දෙකයි. මෙන්න වර්තමාන හේතු සංකේතය. ඒ කියන්නේ වර්තමාන හේතු සම්පින්දනේ පහක් තියෙනවා. ඊළඟට ජාති ජරා මරණ කියන මේ දෙකට තමයි විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනා කියන මේ පහ සම්බන්ධ වෙන්නේ. ඒකට කියනවා අනාගත ඵල පංචකය කියලා. ඒකට අපේට හේතු පංචකය වර්තමාන ඵල පංචකය වර්තමාන හේතු පංචකය අනාගත ඵල පංචකය මෙන්න පහේ ගොඩවල් හතරක්. පහේ ගොඩවල් අතර මේක තමයි චතු සංකේත සම්පින්දන හතර. අතීතයේ හේතු පංචකයේ කියන්නේ අවිද්‍යා සං අවිද්‍යා සංකාරය සංඥා උපාදාන කර්ම බව. පහ. වර්තමාන ඵල පංචකයේ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මේ පහ. වර්තමාන හේතුපත්‍යයේ සංනා උපාදාන කර්ම භව අවිද්‍යා සංකාර මෙන්න වර්තමාන හේතු පංචකය අනාගත ඵල පංචකය කියන්නේ ජාති ජරා මරණ දෙකට ඇතුළත් වෙන විඥාන නාම රූප සලආතන පස්ස වේද දැන් මෙතන සංකේතේවත් සම්පින්දන හතර කියුවා ඊළඟට තීන වට්ටාන කියුවා වට්ට කියන්නේ රවුම් තුනක් මෙතන තියෙනවා රෝද තුනක් ඒ මොනවාද රෝග තුන? කර්ම වත්තය, කිලේශ වත්තය, විපාක වත්තය කියන. වත්තය කියන්නේ රෝග. කර්ම නැමැති රෝගය, විපාක නැමැති රෝගය, ක්ලේශ නැමැති රෝගයක්. රෝග තුනක් මෙතන තියෙනවා. ඒ කර්ම වාක්‍යය කියන්නේ කුමක්ද? සංඛාරයයි කර්ම භවයයි. මේ දෙක කර්ම වාක්‍යයි. සංඛාරයයි කර්ම භවයයි. කිලේශ වාක්‍යය කියන්නේ අවිද්‍යාවයි සංහාවයි උපාදානයි. මේ තුනට කියනවා ක්ලේශ වස්තු. ඉතින් සියල්ල ඇති වෙන්නේ විපාක වස්තු. විඥාන නාම රූප සලආයතන ප්‍රශ්න වේදනා කියන පහයි ජාති ජරා මරණ කියන මේ සියල්ලම ඇති වෙන්නේ විපාක වස්තු. මෙන්න වර්ග තුන. ඒ කියන්නේ සංඛාර කර්ම භව දෙක කර්මත්‍ය. අවිද්‍යා සංහාපාදාන තුනේ ක්ලේශවත්ය. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා පහ විපාකවත්ය. මෙන්න වත්ත තුන. ඉතින් මේ පහ කියනකොට ජාති ජරා මරණ කිව්වා වෙනවා. ඊළඟ දේ මූලානික වේදි සම්බන් මූ දෙකක් මෙතන තියෙනවා. මේ ප්‍රතිසම්පාදාංග 12 තියෙන මූ දෙකක්. ඒ මොනවද මූ දෙක? පස්පව කරන, දස අකුසල් කරන, පංචානන්තරේ කර්ම කරන අපාගාමී අකුසල රැස් කරන කෙනෙකුගේ ඒ කියන අකුසලයන්ට මූල හේතු උනේ අවිද්‍යාව. අවිද්‍යාව මුල් කරගෙන යෝගේ සංකාරය ඇති වෙන්නේ. පස්සාව, දස අකුසලය, පංචානන්තරයේ කර්ම, අවිද්‍යාව, ව්‍යාපාද, ක්‍රෝධ, උපනාහ, මක්ඛ, බලාස, ඉස්සා මච්චරිය, මායා සාතේය, සම්මසාරම්, මාන අතිමාන, මඳ ප්‍රමාද ආදී සියලෝම ක්ලේශ ධර්මයන් සියලෝම අකුසල ධර්මයන් රැස් වෙන්නේ අවිද්‍යාව මූල කොටගෙන. කොටින්ම සතරාපායේ උත්පත්තිය ගැනීම තේකුණ කර්ම රැස් වෙන්නේ අවිද්‍යාව අවිද්‍යාව මූල කොටගෙන. නොදන්නා කෝමූල කොටගෙන එනිසා ඔවුන්ගේ පටිසෝපාදී අහුලනකොට අවිද්‍යාව මූල කොටගෙන ගන්න කියන්නේ. ඊළඟට දැන් තේනවන්නේ ලෞකික වාක්‍යයෙන් සුගති සම්පන්න ලැබෙන්නේ කියන කුසල් කරනවානේ නිතිපන්තිෙන් රකින්නවා බෝයාටයෙන් රකින්නවා සිව්බඹ දෙවන වඩනවා දාන සීල භාවනා පින්කම් වල යෙදෙනවා දස පුණ්‍ය ක්‍රියා කරනවා එවාගේම තව තව අනේක වේද කුසල් කරනවා කුමක් සඳහාද මනුෂ්‍ය ලෝක සැප ලබන්න දිව්‍ය ලෝක ආයේ සැප ලබන්න ධම්ම ලෝක සැප ලබන්න අරූප ලෝක සැප ලබන්න ධනවත් වෙන්න ඌමත් වෙන්න පරිවාර සම්පන්න ලබන්න ඥාන වාහන ලබන්න උපභෝග පරිභෝග සම්පන්න ලබන්න සක්විති රජ වෙන්න নানা ආකාර දේවල් පතාගෙන පින්කම් කරනවා. ඒ හැම පින්කමකදීම මුල වෙන්නේ සංහාව. සංහාව මුල් කොට දෙනයි සුගතිගාමී කුසල් කෙරෙහි. ඒක පටිච්චසමුපාදයේනේ. පටිච්චසමුපාදයේ මුල් කොට දෙනයි සුගතිගාමී කුසල් කරන්නේ. මෙන්න මේ විදිහට අපාගාමී අකුසල් සිද්ධ වීමේ ප්‍රතිසම්පාදයේ මුල අවිද්‍යාව. සුගතිගාමී වීමේ කුසල් කිරීමේ ප්‍රතිසම්පාදයේ මුල තණ්හා. මෙන්න මේ දෙක තමයි මූල ධර්ම දෙක. දැන් ඒකට කර්ම වසම සිටින් කියුවා. ඒ කියන්නේ කාල තුන, අංග 12, ආකාර 20, සංදි තුන, සම්පින්දන හතර, වත්ත තුන මූල දෙක. කර්ම වසම කියුවා. දැන් අපි සලකා බලමු පටිච්චසමුප්පාදාංග 12 තේරුම් කළා. ඒකම අවිද්‍යාව කියන්නේ කුමක්ද? සත්‍ය ධර්මයේ නොදන්නාකම අවිද්‍යාව. මොකද සත්‍ය ධර්මයේ කියන්නේ නාමය රූපේ සත්‍යයි. ඒක දන්නේ නැහැ. එනිසා අවිද්‍යාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ සත්‍යය. ඒක දන්නේ නැහැ. ඒ අවිද්‍යාව. ඒ වගේම කර්මයේ කර්මීය පාපය කියන එක සත්‍යයි. ඒක දන්නේ නැහැ. ඒක අවිද්‍යාව. ඒ වගේම පංචස්කන්ධය කියන එක දන්නේ නැහැ. අවිද්‍යාව. ආයතන 12 කියන එක දන්නේ නැහැ. අවිද්‍යාව. ධාතු 18 දන්නේ නැහැ. අවිද්‍යාව. ඒ වගේම චතුස්සත්ත්ව දන්නේ නැහැ. අවිද්‍යාව. ඔය විදිහට දතියුතු දේ නොදන්නාකම තමයි අවිද්‍යාව. හැබැයි ලෝකයේ තියෙන සියල්ලම ගැනීම නෙමෙයි මෙතන කියන්නේ. චිත්ත නෝමං අපදන්ත සතේ මන්ත නාරු අක්ඛි අක්ඛිනිජාදී කොටස් දෙකක් මේවා මම නෙමෙයි එහෙම නැත්නම් මේක තේනවා චක්කු සෝත ගාන ජීවා කාය ආදී කොටස් ඒවත් මම නෙමෙයි එහෙම නැත්නම් මේක රූප කලාප 23ක් කියනවා මම නෙමෙයිනේ මෙතන තියෙනවා චිත්තචෛතසික ධර්ම පහ තියක් මම නෙමෙයිනේ එතකොට මේ චිත්තචෛතක ධර්ම රාශියක් රූප කලාප රාශියක් ආදී වශයෙන් කිසිවක් නොදන්නා නිසා මම කියලා කතා කරනවා. අන්න එතන තියෙන කුමක්ද අවිද්‍යාව. මේ විදිහට සත්‍ය දේ නොදන්නාකම තමයි අවිද්‍යාව. අවින්ද්‍රියං වින්දතේති අවිද්‍යාව. වින්ද්‍රියං නරින්දතේති අවිද්‍යාව. මේ වගේ තේරුම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දසුත දේ නොදන්නාකම අවිද්‍යාව. ඒ වගේම දතියුතු දේ වැරදි ලෙස දැකීම අවිද්‍යාව. මෙන්න මේ විදිහට අවිද්‍යාව ගැන සලකා බැලුවොත් කොටින් කියනවා අපි නොදන්නාකම. මේ නොදන්නාකම පරමාර්ථ වශයෙන් ගත්තොත් මෝහ අකුසල চৈতසිකයයි. මෝහ අකුසල চৈতසිකය. ඊළඟට සංකාර කියන්නේ කුමක්ද? සංකාර කියන්නේ මතුමත්යේ විපාක උපදවන ශක්තිය. මතුමත්යේ විපාක උපදවන ශක්තිය හැමතෙම නැහැ. ඒ සම්බන්ධව තියෙනවා අපේ సంతාන තුල පහළ වෙන චේතනා 29. මේ චේතනා 29 තමයි සංකාරයකට ගැනීම. මොනවද මේ චේතනා 29ය? පස්පව් දස අකුසල් ආදී අකුසලයන් කිරීමේදී පහළ වෙනවා චේතනා කොම 12. ලෝභ මූල චේතනා 8ක් තියෙනවා, දෝෂ මූල චේතනා 2ක් තියෙනවා, මෝහ මූල චේතනා 2ක් තියෙනවා. ඔක්කොම එතන 12ක්නේ. ඊළඟට දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, බණ අහනවා කියන කටින් කවල එදෙනවනේ. එතකොට ඇති වෙනවා කුසල චේතනා 17ක්. කාමාචර කුසල චේතනා 8ක් තියෙනවා. රූපාචර කුසල චේතනා 5ක් තියෙනවා. අරූපාචර කුසල චේතනා කොම 4ක් තියෙනවා. එතකොට එතන තියෙනවා 17ක්. මෙන්න මේ කියන්නේ 17යි 12 29. මෙන්න මේ 29 දෙනා තමයි මෙතන සංඛාර කියන්නේ. මේ 29 දෙනාට පුළුවනි මතුමත්යේ විපාක පුදවන්න. මතුමත්යේ විපාක පුදවන්න පුළුවන් නිසා මේවට සංකාර කියන්නේ. දැන් එතකොට අකුසල චේතනා 12න් නරක ආදේශ දුක් විපාක විඳිනවා. තිරිසන් සතුන් වාට පමනවනවා, പ്രേත සතුන් වාට පමනවනවා, අසුර සතුන් වාට පමනවනවා, නරක ආදේශ පමනවනවා. උපනෝපම් භවයක ඒ නරක ආදී දුක් විඳීමට පමනවන්නේ කවුද? මෙන්න මේ කියන අකුසල චේතනා 12. ඒ වගේ මනුෂ්‍ය ලෝක උපන්නත් අන්ධ භාවයක දීර්ය බවත ගොළු බවත උම්මත්තක බවත අංග විකල බවත මන්ද බුද්ධික බවත පමුණුවන දුගී දුක්පත් බවට අසරණ අනාථ දිලිඳු බවට පමුණුවන පාප මිත්‍යයන්ගේ ආශ්‍රය ඇති කෙනෙක් බවට පමුණුවන ඒ වගේ මිත්‍යා ආජීවයකින් ජීවත් වන්නෙක් බවට පමුණුවන කැමැදීම නැති ඇඳුම් බලඳුන් නැති අසරණ අනාථයෙක් බවට පමුණුවන මේ අකුසල කර්මයන් පමුණුවන හැටි ඒකට මනලෝ උපන්නත් අර දුක් විපාකගෙන දෙන්නේ මෙන්න මේ අකුසල චේතනා තුළයි. එනිසා ඒවාට කියනවා සංකා. ඊළඟට කියනවා දැන් දාන සීල භාවනාදී කුසල රැස් කර ගැනීම නිසා මනුලව, දෙව්ලොව, බබලොව ඒ ඒ තැන්වල සම්පල් ලබන. ඒ සම්පල් ලබන්න කවුද පිටෝනේ මේ චේතනා 17. කුසල චේතනා 17. මෙන්න මේ චේතනා 29 කියනවා පොදුවේ සංඛාර කියලා. හැබැයි සංඛාර පදයේ තේරුම් කියනවා හතරක්. සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණ සංකාර, අයෝගාභි සංකාර. සංකත සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලට නමක්. අபிසංකත සංකාර කියන්නේ සත්ත්ව සංකානම ඇති වෙන විපාක චිත්තචෛතක හා කර්මජිතු. අபிසංකරණ සංකාරකේ මෙන්න මේ චේතනා 29. අයෝගාභි සංකාරකේ වීර්යය නම. දැන් ඒකට මේ කෙටියෙන් හිතාගමු කුසල කුසල චේතනා විෂණාමයට කියනවා සංකාර. ඒ වගේම පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා බෙදෙනවා. පුඤ්ඤාභි සංකාර කියනවා 13ක්. අපුඤ්ඤාභි සංකාර කියනවා 12ක්. ආනිඤ්ඤාභි සංකාර කියනවා 4ක්. පුඤ්ඤාභි සංකාර 13යි කියන්නේ කාමාචර කුසල චේතනා 8යි, රූපාචර කුසල චේතනා 5යි 13. අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල චේතනා 12. ආනවිජාත සංකාර කිව්වේ අරූප කුසල අරූපාතර කුසල චේතන හතර. මේ ඔක්කොම 29. දැන් ඔන්නේ සංකාරය. විඥාන කියන්නේ විඥාන කියන්නේ යම් කිසි භාවයක පටිසන්ධිගන්න ප්‍රථම සිත තියෙනවනේ. මේ සිත ආචිත්ත පරම්පරාවට කියනවා විඥාන. දැන් සිතක් කණිකර උපදින්නේ නැහැ. සිතට එක්කාසු වෙනවා ඡායසික ධර්ම රාශියක්. එයින් ප්‍රධාන සිතයි. නිසා පටිසන්ධි සිත අර රැස්කල කර්මයාගේ නැත්නම් සංස්කාරයාගේ ප්‍රතිඵලය ඇටියට පටිසන්ධි විඥානයේ පහළ වෙනවා. පටිසන්ධි විඥාන ළඟට භවංක විඥාන පරම්පරාව ඊළඟට වේදි චිත්ත පරම්පරාව මේවා පහළ වෙනවා. මොනේ තුනේ පටිසන්ධි විඥානයේනේ. ඒසයකට කියනවා සංකාර පත්‍ය විඥානං. විඥාන පත්‍ය නාම රූපං කිව්වේ ඉතලා නාම ටික තෝරලා ගන්නවා. දැන් අපි පරිසන්දි ගන්නකොට සිතක්නේ මේ සිතේ තියෙන චෛතක රාශියක්. දැන් අපි අපාය පරිසන්දි ගන්න සිතක් ගැන බැලුවොත් එහෙම ඒ අපාය පරිසන්දි ගන්න සිතත් එක්ක තියෙනවා චෛතක ධර්ම ඔක්කොම 11. ඔක්කොම 10ක් චෛතක ධර්ම 10ක් තියෙනවා. ඒ කියන්නේ සරෝජිත සාදාන හතයි ප්‍රකීණක චෛතක වලින් විතක්ක ਵਿਚාර අදිමොක්ක ඒ වගේ මෙන්න මේ තුනයි 10යි ඒ 10 එකතු වෙනවා සිතේ සිතත් එකේ 11යි වැටෙන්නේ ඒ කියන්නේ උපේක්ෂා සාගත සංකීර්ණ සිතකින් තමයි අපාය ප්‍රතිසන්දි ගන්න අකුසල විපාක එතකොට ඡායසික 10ක් එක්ක ඒ සිත පහළ එතකොට ඒ සිතේ විඥාණය එක්ක ඡායසික ධර්ම 10යි ඊළඟට දැන් අපි කාමාවචර පරිසංගයක් ගත්තොත් අපි හිතමු උත්කෘෂ්ඨම පරිසංගය කියලා ත්‍යාසික ධර්ම 33ක් එක එකතු වෙනවා. ධර්මතා 33ක් මේනවත් කියනවා නාම කියලා. රූප කියන්නේ ඒ ප්‍රතිසන්දි සිතත් එක්ක එකට උපදිනවා ඵල රූප කියලා රූප තුනක් වැඩිම ගන්න. يعني මෞකසු උපදින කෙනෙකුට රූප තුනක් පහළ වෙනවා මිටි තුනක්. 10 10 මිටි තුනක්. රූප වාසයෙන් 30යි මිටි වාසයෙන් 3යි. කාය දසක, භව දසක, වස්තු දසක තියෙනවා. ඒතකොට අර විඥානයේ නිසා මේක ඇති උනේ ඒ ප්‍රතිසන්දි විඥානයේ නිසා ඒ ඡායතක ධර්ම හා ඒ රූප පහළ වෙනවා. හැබැයි එන්නවත් ඉන්නේ නැහැ. ඊට පස්සේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් වාසා එක චිත්තක්ෂණයක උත්පාදක්ෂණය ත්‍රිචක්ෂණ බංගක්ෂණයක් වාසා මේ කර්මජ රූප පුදින්න පටන් ගන්නවා. ඊළඟට පළවෙනි බවංග සිතේ පටන් චිත්ත නිරූපක උපදවෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ සිතක උත්පාදකටි බංග අවස්ථාවේ අවස්ථා තුනක් දැකින් උතුජ රූපත් පහළ වෙන්න පටන් ගන්නවා. පසු කාලයේ ආහාරජ රූපත් පහළ වෙනවා. එතකොට මේ සීල රූපයන්ගේ අට ගැනීමට විඥානයක් පහළ වෙච්ච නිසානේ නිසා විඥාන පත්‍ය නාම රූපම් කියනවා. නාම රූපත්‍ය සලආයතන. එතකොට මෙන්න මේ විඥානයයි නාම රූපය දෙක එකතු වීම නිසා ආයතන හයක්ද සම්පූර්ණ වෙනවා. මොකද රූප දක්නා චක්කු ප්‍රසාදේ චක්ක ආයතන. ශබ්දාත්නා වූ සෝත ප්‍රසාදේ සෝත ආයතන. එවාගෙම ගන්ධකවල දැනගන්නා වූ ධාන ආයතන. ධාන ප්‍රසාදේ. රස දැනගන්නා වූ ජීව ප්‍රසාදේ ජීව ආයතන. එවාගෙම ස්පර්ශ දැනගන්නා වූ කාය ප්‍රසාදේ කාය ආයතන. ඒ එක්කම අර ඒ හැම දෙයකටම සම්බන්ධ සිට මන ආයතන. මේ ආයතන අයහත උනේ අර නාම රූප පිළිච්ච නිසා. ඊළඟට නාම රූපාත්‍ය සලආයතන ඊළඟ සලආයතන පත්‍ය පස්තු එතකොට මේ ආයතන හයක් නිසානේ ඇහැට රූප හැදෙන්නේ එතකොට රූප අරමුණ වීමේදී හිතේ පහළ වෙනවා පස්ස කියන ඡායසිකයක් ඒ කියන්නේ සරුවචිත සාධාන ඡායසිකයන්ගේ පළවෙනි එක පස්ස ඒකට කියනවා චක්කු සම්පස්ස ඇතත් රූපාරමුණක් එකතු වීමෙන් දක්නවා සිතේදී පහළ වෙන පස්සය චක්කු සම්පස්සය ඒ වගේම සෝතා ප්‍රසාදය සද්ධර්මනාත් එකතු වීමෙන් ඇති වෙන හිතට සහභාගී වෙන පස්සචයතකේ සෝමේ සෝත සම්පස්ස. ඔයාගේ දාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. කොම හයක් තියෙන ආයතන හය නිසා. ඊළඟට ඇති වෙන වින්දනය. පස්සපත්‍ය වේදනා. එහෙන් රූප දැකීම නිසා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා තුනම තේලියට පහළ වෙනවා. චක්කු විඥානයේ තේම නෙමෙයි. ඒ චක්කු විඥානයේ නිසා චක්කු ප්‍රසාදේ නිසා සිත් පහළ වෙන ඔක්කොම 44ක්. ඒ තේලියට මේ කියන වේදනා තුන සුදුසු පරිද්දෙන් ලැබෙනවා. එහෙම රූප දැකීම නිසා සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා තුන විඳිනවා. ඒ වගේම කනින් ශබ්ද ඇසීම නිසා නාසිකාවෙන් ගඳ සුවඳ විඳීම නිසා දිවෙන් රස විඳීම නිසා කයෙන් විස්පර්ශ විඳීම නිසා සිතෙන් අරමුණු ගැනීම නිසා මේ වේදනා තුනම සුදුසු පරිද්දෙන් සිතේ පහළ වෙනවා. ඒකට කියනවා පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසානේ වේදනා ඇති වෙන්නේ. මෙන්න වේදනා හය. චක්ක සංපස්සජා වේදනානි හය. එතකොට සුඛ දුක් උපේක්ඛා කියලා තුනයි. නමුත් මේ දොරටු වාක්‍යයෙන් ආතන වාක්‍යයෙන් ගත්තොත් හයයි. ඊළඟට මේ වේදනා නිසා පාල වෙන දේ තමයි වැදගත් ඊළඟට කියන්නේ. ඒ මොනවද සංඥා? වේදනාන් සහ සංඥා නැති වෙන මොනවාද? දුක්ඛේ සුඛං පත්ථයති සුඛේ භීයෝ පිච්ඡති උපේක්ඛාපන සංසත්තා සුඛමිච්ඡේ භාසිත දුක් වේදනාවක් විඳිනකොට එතන අනේ මේ දුක නැතුව ආවල් අහවල් විදියේ සැප ලැබේවා අන්න දුක්ඛිත උජ්ජලයා සැපපතනවා සංහාරය සුඛේ භීයෝ පිච්ඡති සැපයක් විඳින වෙලාව යන්නේ මේ සැපේ නැවත නැවත ලැබේවා හිතෙන අන්න සැපවත් වේදනාව නිසා සංහාව ඇති වෙනවා උපේක්ෂා වේදනාවක් නැදහත් වේදනාවක් විඳින කොටත් අනේ මට තව තවත් මේ ශාන්ත සැප ලැබේවා හිතෙනවා. අන්න ඒ වේදනාව නිසා තණ්හා. එතකොට සුඛ දුක් උපේක්ෂා තුන් වේදනා නිසාම තණ්හාව ඇති වෙනවා. තණ්හාවේ ප්‍රභේද තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ කියන්නේ පසින්දුරක් ඉනවීමේ ආසාව කාම තණ්හා. දොරටු හයෙන්ම මේක සිද්ධ වෙනවා. ඇයන් උපදැකීමෙන් කාම සංඥා පහළ වෙනවා. ඒ වගේම සද්ද ඇසීමෙන් කාම සංඥා පහළ වෙනවා. අනිත් ඒවත් එහෙම. භව සංඥා කියන්නේ මතු මතු භවයන් විදිහට මේ සැප ලැබේවා කියලා හිතීමක්. මේ ලබන සම්පත් සදාකාලිකයි කියන අසුතු ඇසීමත් භව සංඥා. විභව සංඥා කියන්නේ අදාද පමණයි. එකක් නෑ. ඊළඟ භවයක් නෑ. විඳින දෙයක් මෙලොවම විඳින්න ඕනේ කියලා ධර්මයෙන් වත් අධර්මයෙන් වත් සම්පත් විඳින්න උත්සාහවන්ත වෙනවා. ඒ අයගෙන උච්ඡේදවාදය කියලානේ පුනර්භවයක් පිළිගන්නේ. ඒ අයගේ ආශාවට කියනවා විභව සංඥා කියලා. ඒතකොට මෙන්න මේ කාම සංඥා, භව සංඥා, විභව සංඥා. පස්කම් සැප ගැන ආශාව කාම සංඥා. ඒ වගේම සදාකාලික ආත්මයෙන් සැප විඳීමේ ආශාව භව සංඥා. මරණින් මතු ඉදීමක් නැහැ. මෙලොවම සැප විඳලා විඳලා අවසන් කරන්න ඕනි කියලා හිතා ගැනීමේ ආශාව විභව සංඥා. මේ සංඝා තුනම හටගන්නවා. ඊළඟට උපාදාන. උපාදාන කියනකොට කාම උපාදාන, ditth උපාදාන, ශේලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා පද වශයෙන් හතරක් තියෙනවා. ධර්මතා වශයෙන් දෙකයි මෙතන තියෙන්නේ. සංහාවයි දිට්ඨියයි. යම් කිසි දෙයක් නොලැබුව දෙයක් ගැන ආසාව සංහාව. ඒ ලැබුව දෙයක් ගැන කලින් ගැනීමද කියනවා සංහා උපාදාන කියලා. ඒ වගේම සත්පුජ්‍යල සංඥාවෙන් ගැනීම දිට්ඨි උපාදාන කියලා. මෙන්න මේ දෙක අර වගේම කාමෝපාදාන, දිට්ඨිඋපාදාන කියන දෙකෙන් යුක්තයි. ඒතකොට සමාගයේ సంతානෙ ඇති වෙච්ච සංහාව අධිකතර භාවයටපත් වීමෙන් උපාදාන. ඒ සම්බන්ධව සත්‍යකෝ කියලා සංඥාවෙන් ගැනීම දිට්ඨිඋපාදාන. මේ දෙකේ කාන්තෙන් හත ගන්නවා සංහාව නිසා. ඒකේ තවත් ප්‍රභේද නමයක් කියන්නේ කෙනෙක් ගැන මම ඉදිරියෙන් කියන්න සූදානම් වෙනවා. ඊළඟට උපාදාන පත්‍ය භවෝ කියේ කුමක්ද? භවය කියන කොටස් දෙකක්. භවය කියන්නේ යම් දෙයක් පහළ වීම. යම් කිසි දෙයක් පහළ වීම සිදුවීම තමයි භව කියන වචනේ කියන්නේ. එතකොට මේ කොටස් දෙක කියන්නේ කර්ම භවය සහ උපපති භවය. කර්ම භවය උපපති භවය. කර්ම භවය කියන්නේ දැන් අපි මුලින් කියවන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පදයක්. එතන කිව්වේ චේතනා විචනාමය ගැනනේ. දැන් මේ කර්ම භවය කියන්නේ චේතනා 29යි චේතනා 29ට එකතු වෙන චිත්තචෛතක ධර්ම සියල්ලයි කර්ම භවය හැටියට ගැනෙන්නේ. තනිකර චේතනාවෙන් නෙමෙයිනේ විපාක උපදවන්නේ. ඒත් එකතු වෙනවානේ සම්භාරයක්ම. ඒකනේ චිත්තචෛතක සම්භාරයක් එකතු වෙනවානේ. ඒ ඔක්කොම සම්පෙන්නනේ කොට කියනවා කර්ම භවය. දැන් අපි මේ බණ අහන. මේ බණ අහන වෙලාවේ අපේ සිතක් එකක් පාසා එක්කෝ සෝමනසසාගත නැත්නම් උපේක්ඛාසාගත කුසාසිත පහළ වෙනවානේ. ඒ පහළ වෙන්නේ කුසාසිතේ යෙදෙනවානේ ඡායසක ධර්ම. යදිම ගාන 33ක් දෙන්න පුළුවන්. ඒක අඩු වෙන්න පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රියෙම අඩු වෙනකොට. ආභෝධයෙන් තොරව ආනකොට ප්‍රඥා ඉන්ද්‍රිය අඩු වෙන්නේ නැත්නම් 33ක් ලැබෙනවා. බණ ඇසීමේදී. එතකොට මේ ධර්මතා ඒ 33ම එකාතු කළ කියනවා කුසල කර්ම භාවය. ඒ වගේම අකුසලයක් වෙන වෙලාවේ ඒ අකුසල සිතත් එක් වේදනා ආචාසික රාතියක් ඒවට කියන අකුසල කර්ම භාවය. මෙන්න මේම කුසල අකුසල කර්ම භාවයේ කර්ම භාවයේ හැටියට හඳුන්වනවා. උපපත්ති භාවය කියන්නේ ඒක නෙමෙයි. උපපත්ති භාවය කියන්නේ යම් යම් භවයක උත්පත්ති ලබනකොට ඒ භවයට නියමිත විපාක චිත්තචෛතිකා කර්මජ රූප තියෙනවනේ මෙන්න මේකයි උපපත්ති භවය කියන්නේ භූමි වාසයෙන් ගන්නකොට සතර ආපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, හය කාම භූමි ඔක්කොම 11ක් තියෙනවනේ. 11 කාම භූමියෙහි කෙනෙකුගේ උත්පත්ති වේලාවේ තියෙනවනේ නාම රූප, ස්කන්ධ ආයතන මේවා තමයි උපපත්ති භවය. ඊළඟට අරූප භූමි, රූප භූමි 12 දාපයක් තියෙන අරූප භූමි හතරක් තියෙනවා. මේවා ඔක්කොම උපපත්ති භූමි. උපපත්ති භව. ඒවා කර්ම නිමෙයි. ඒවා විපාක උපදවන ස්ථාන. එතකොට උපපාත්‍ය භාවයේදී නැවත ප්‍රතිසන්දි ගැනීමේ අවස්ථාව තමයි ජාති කිවි. භවපත්‍ය ජාති. ජාති ප්‍රතිසන්දි ගන්න. අතරක් නෑර භවයෙන් භවයට ප්‍රතිසන්දි ගැනෙනවනේ. ඒක තමයි ජාති. ප්‍රථම උත්පත්ති කියන්නේ ඒකයි ඵලයෙන් ප්‍රතිසන්දි ගැනීමේ අවස්ථාව. ඒක අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපාතික හතර ආකාරයෙන් කොයි හරි ක්‍රමයකට ප්‍රතිසන්දි ගන්නවනේ. ඒක තමයි ජාති. ඊළඟ ජරා මරණ එතකොට තවදත් මේ උපදින්නේ අර මුලින් කියවනේ විඥාන විඥානයේ පහළ වීම જાති. නාම රූප පහළ වීම જાති. සලආතන පහළ වීම જાති. එවාගේ ස්පර්ශ පහළ වීම જાති. වේදනා පහළ වීම જાති. එමනම් ජරා මරණ ඊළඟට. මේ උපදින උපදින විඥාන ආදීන්ගේ නාම රූප ආදීන්ගේ මුහුකුරු ආයාමක් කියනවානේ කල්යාමේ. ඒකට කියනවා ජරා. ඊළඟට ඒවා බිඳි බිඳි යනවානේ. ඒකට කියනවා මරණ. ඒ බිඳීමේ අවස්ථා රාශියක් වෙනවා සනක සනික මරණය සම්මුති මරණය සමුච්ඡේද මරණ ආදී වශයෙන් එසේනම් නාම රූපයන්ගේ හට ගැනීම ජාතිය පැවතීම ජරාව බිඳියාම මරණය මෙන්න මේ විදිහට ජරා මරණ දෙක වෙන් කරලා ගන්නට තියෙනවා ජාති ජරා මරණ ඊළඟට අපට තේනවානේ අපි පටිච්චසමුපාදය කියනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා එතකොට ශෝක කියන්නේ මෙන්න මේ කියන විඥාන නාම රූප සලආතන පස්ස වේදනා කියන කොටස් පහට එකතු වෙන්නේ යම් කෙසේ අනිෂ්ඨ අරමුණක් වින්දනය කිරීමේ ඇති වෙන සංකාපයේ ශෝකයයි ඊළඟට පරිදේව හැඳීම පරිදේවයයි කායික දුක් වේදනාව දුක්යයි මානසික දුක් වේදනාව දෝමනස්යයි මානසික වශයෙන් අධිකම අධික වශයෙන් ඇති වෙන 10 උපායාසයි මේ ඔක්කොම අර ජාති ජරා මරණ වල පැතිරී යන අවස්ථාවක්. ඒකෝ මෙන්න මේ සියල්ල එක්කාසු කරලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය කියලා දේශනා කළේ. ඉතින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගෝමුලාරා වැඩ ඉඳගෙන ඉරදකයන්ද මැත්තෙන් වකුවාපි දීපුත්‍රය ඇතුළු මාරසේනාව පාරමී සම්වර්ධනයෙන් පළවා හැර ආනාපාන කර්මස්ථාන භාවනාවෙන් සියලුම සමත භාවනා සපුරාගෙන රාත්‍රී පෙරයම් කාලයේ పూర్වයේ නිවාසානුස්මති ඥානයෙන් දැරවිසෝ ආත්මා පරම්පරාව දැක්කා. ඒ කියන්නේ විෂය අසංකේය කල්ප ලක්ෂයක් තරම් ඈතට ඈතට බලන්න තරම් පෙරවිසු ආත්ම දක්නා නුවණ පහළ වුණා. ඊළඟට මැදියම් කාලයේ දිව්‍යන් චක්‍ර විඥානය ලැබුවා. එතකොට අද්දාසක් ඇතිගත අතීතයේ අනාගතයේ අද්දාසක් කියන්නේ 14 දවසක මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් කුසල් ලකුසල් කරන සත්‍යයන් ශෝභන අශෝභන සත්‍යයන් ඔක්කොම දකින්න පුළුවන්. හිත ඇතුළේ නැති සෑම දෙයක් දැක්කා. දැන් මේ අවස්ථා දෙකේදී පෙරවිතෝ කඳ පිනවිලත්